වෙන්නේ අපේ පින්නතුන්ට අමුතුවෙන් ධර්මාවාදයක් දිය යුතුයයි මා අදහස් කරන්නේ. මම හිතනවා අපේ පින්නතුන් බුද්ධ ගෞරවය, ධර්ම ගෞරවය, සංඝ ගෞරවය ඇති කරගෙන ඊටාම ඕනෑකමින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරાવી කියලා. ලෝතුරා බුදු පියාණන් වහන්සේ දසදහසක් සක්වල ආඥා චක්‍රය පතුරවමින් දේශනා කොට වදාළා. මේ නෛර්යානික සී සද්ධර්මය හොඳට ශ්‍රද්ධාව පිහිටවගෙන අවබෝධයෙන් යෝනිසෝ මනසිකාරයෙන් තාම කල්පනාකාරීව ශ්‍රවණය කරනකොට තමන්ට අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති චිත්තමත්ත පසීදති දික්ඛින් උජුං කරෝති කියන පංචානි සංසයන් ලැබෙන බව ධර්ම ශ්‍රවණානි සංසවයෙන් දේශනාවේ සඳහන් වෙලා තියෙනවා මෙන්න මේ කියන පංචානිසංශයන් ලබාගෙන යථාර්ථය නැත්තම් ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දකින යථාභූත ඥාන දර්ශනය ඇති කර ගැනීමට මේ ඇත්ත බොහොම උනන්දු වෙනව ඇතැයි මා උදක්ම බලාපොරොත්තු වෙනවා පින්වත්නි අද අපිට දීලා තියෙන මාතෘකාව සංයුක්ත නිකායේ පස්වෙනි පොතේ සඳහන් වන මග්ග සූත්‍රය මේ මග්ග සූත්‍රය බුදු පියාණන් වහන්සේ දවසක් දෙවුරම් වැඩ වාසය කරනකොට වික්ෂූන් වහන්සේලා අමතලා උන්වහන්සේ දේශනා කළා දවසක් තමන් වහන්සේ උරු උරුවෙල් දනව්වේ නේරංජා නදී අසල අජපාල නුගරුක මූලේ ප්‍රථමාභි සම්බෝධියට පැමිණ වාසය කරන කාලේ උන්වහන්සේට මේ විදිහේ පරිවිතර්කයක් අදහසක් ඇති වුණා. මොකද්ද අදහස ඒකායනෝ අයං වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ශෝක පරිද්දවානං සමතික්කමාය ඥානස්ස අධිගමාය නිබ්බාන සච්චි කිරියාය යයිදං චත්තාරෝ සතිපට්ඨාන මේ උන්වහන්සේට මෙන්න මේ විදිහේ අදහසක් ඇති වුණා මේ නිර්වාණගාමි මාවත නැත්නම් ඒකායන මාර්ගය මොකක්ද මෙන්න මේ චතර සතිපට්ඨානයි කියන එක උන්වහන්සේට ඇති වුණා ඒ ඇතිවෙච්ච වෙලාවේ අතකෝ භික්කවේ බ්‍රහ්මා සාම්පති මම චේතසා පරිවිතක්ක මන්වාය සේයතාවි නාමුරුසෝ සම්මිඤ්ඤිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම්මිඤ්ඤෙය්‍ය ඒව මේවං බ්‍රහ්ම ලෝකතෝ අන්තරහිත්වා මෞපුරතෝ පාතුරු හෝසී මේ අදහස ඇති වුණු වෙලාවෙම සාම්පති මහ බ්‍රහ්මයා මේ බුදුහාමුදුරන්ගේ අදහස දැනගෙන මිනිස්සේ අත දිගාරින්නාසේ නැත්තම් වක්කලාත දිගාරින්නාසේ බුදුහාඳුර ඉස්සරහවිල්ල පහළ වුණා. පහළ වෙලා ඒ බ්‍රහ්මයා බුදු පියාණන් වහන්සේට මෙහෙම කියා දතකෝ භික්කවේ බ්‍රහ්මා සාම්පති ඒකන්දං උත්තර සංගම් කරිත්වා ඒනාං තේනංජලින් පනාමෙත්වා මං ඒතද වෝච බුදුහාඳුරන්ට වැඳලා එකත් පසක ඉඳගෙන මෙන්න මෙහෙම කියා සිටියා. ඒව මේතං බන්තේ ඒව මේතං සුගත ඒකායනෝ බන්තේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥානස් අධිගමාය නිබ්බාන සච්චිකිරියයි එදං චත්තාරෝ සතිපට්ඨාන මේ විදිහට එතුමාත් ඇවිල්ලා ප්‍රකාශ කර හිටියා මේ සතර සතිපට්ඨාන තමයි ඒකායන මාර්ගය කියලා. ඉතින් ඒ මේ විස්තරයෙන් පස්සේ සාම්ප්‍රති මහා බ්‍රහ්මයා බුදු පියාණන් වහන්සේගේ අදහස අනුමත කළ බව මේ සූත්‍රයේ සඳහන් වෙනවා. දැන් පින්වත්නි මොකක්ද මේ ඒකායන මාර්ගය කොහොමද මේ සතිපට්ඨාන නිර්වාණගාමී මාවතට සුවිශේෂව අදාළ වෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි දීර්ඝව සාකච්ඡා කරලා බලන්නට ඕන. දැන් අටකතා 9 බලනකොට පින්නතුනි මෙන්න මේ ඒකායන කියන වචනය අටුවාවේ විස්තර කරලා තියෙන්නේ කරුණු තුනක් යටතේ. මේ වචනය සුමංගල විලාසිනී දීඝනිකාය අටුවාවේ තාම ලස්සනට විස්තර කරනවා බුදුහාඳුරෝ පෙන්වා දෙනවා දැන් යම්කිසි කෙනෙකුට හිතෙනවා භාවනා කරන්න ඕන. මම නැත්නම් නිර්වාණගාමිත්වය අවබෝධ කර ගැනීම සඳහා යන්න ඕන. මේ ගිහි ගෙදර කරදරයි, එහෙම නැත්නම් සම්බාධක සහිතයි, කෙලෙස් වලට ආකාරයක් වෙච්ච තැනක් කොහොම කියලා හිතිලා යම්කිසි කෙනෙක් භාවනා කරන්න යනවනම් එයාට තෝරා ගන්න සුදුසුම භාවනාව සතිපට්ඨාන භාවනාවයි. අන්න ඒක නිසා ඒකායන කියලා කියනවා. ඒ වගේම මේ නිර්වාණගාමි මාවත සඳහා දේශනා කරපු මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව සතර සතිපට්ඨානයේ කියන එක දේශනා කරන්න පුළුවන් ලෞතුරා බුදුවරයෙකුට විතරමයි වෙන කිසිම කෙනෙකුට ලෝකයේ පහළ වෙන කිසිම ශාස්ත්‍රූවරයෙකුට මේ සතිපට්ඨාන දේශනාව කියා දෙන්න බෑ. කියා දෙන්න පුළුවන් එකම එක්කෙනා ලෞතුරා බුදුන් වහන්සේ විතරමයි. අන්නේ හින්දා අපි කියනවා මොකක් කියලාද? ඒකායන කියලා. දැන් ඒකායන කියන එකට මම අර්ථ දෙකක් වුණා. පළවෙනි එක තමයි බුදුහාමුදුරුව කෙනෙක් ඇරෙන්න වෙන කිසිම කෙනෙකුට මේ දේශනාව කරන්න බෑ. ලෞතුරා බුදුරේ විසරමයි සතිපට්ඨාන දේශනාව සිදු කරන්නේ. ඒ වගේම යම්කිසි කෙනෙකුට නිවන් දකින්න අවශ්‍ය නම් ඊටාම පහසුවෙන්ම නිර්වාණගාමීත්වයට යන්න පුළුවන් ඊටාම සුවිශේෂී භාවනා ක්‍රමයක් තමයි මෙන්න මේ සතිපට්ඨාන. තුන්වෙනි කාරණාව අටුවාය උගන්වන්නේ එත් ඒකායනෝති ඒකමග්ගෝ මෙහි ඒකායන යනු එකපාරයි. දැන් බලන්න නිවනට නිවන නිවනට පින්නතුනි අතුලන් නිර්වාණ ගාමිත්‍ය නැත්තම් නිවන් අවබෝධ කරගන්න පුළුවන් මාවතවල් රාශියක් බුදු සමයේ උගන්වනවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් පොට්ටපාස සූත්‍රයේ සඳහන් වෙනවා නිවන ගැන සඳහන් කරපු තැන. මොකද්ද? විඤ්ඤාණං අනිදස්සනං අනන්තං සබ්බතෝ පහං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති එත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති විඤ්ඤාණස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. දැන් බලන්න මෙතන විඥානං අනිදස්සනං රහත් වෙච්ච කෙනාගේ සිත මේ විදියයි කියලා කාටවත් කියන්න බෑ. දැන් බලන්න නිල් පාට නොදකපු දරුවෙකුට අපිට පුළුවන් උම්මා පුප්ප සදිසං දියබෙරළිය මලක් අල්ල මෙන්න පුතේ නිල් කියලා පෙන්නන්න. දියබෙරළිය මල් අපි දැකලා තියෙනවා ගවයේ උපන් අය වශයෙන් ගම්වල ළිඳ ළඟ දකින්න තියෙනවා දියබෙරළිය මල්. ඒ එතකොට එහෙම දියබෙරළිය මල පෙන්න කියන්න පුළුවන් මෙන්න නිල් කියලා. හැබැයි රහතන් වහන්සේගේ හිත මේ විදියයි කියලා කිසි කෙනෙකුට කියන්න බෑ. රහත් වෙච්ච එක්කෙනාගේ හිත මේ විදියයි කියලා. අනන්තං පටන් ගැනීමක් අවසානයක් කොහෙන්ද කියලා කියන්න බෑ. සබ්බතෝ පහං. දැන් හුඟ දෙනෙක් මේ වචනේ විස්තර කරන්න පින්නතුනේ අනන්තං සබ්බතෝ පබං කියලා. එතකොට අපිට උගන්වපු මහාචාර්යතුමා කිව්ව ඒක සම්පූර්ණ වැරදි කියලා. වලගෙදර සෝමාලෝක තිස්ස කියන නායක හාමුදුරුවෝ සංස්කරණය කරපු දීඝනිකාය පොතේ මේක තියෙන්නේ අනන්තං සබ්බතෝ පහං කියලා. පහං කියන එක තමයි හරි කියලා එතුමා කිව්වේ. මොකද මේ මේ පබං කිව්ව ගමන් පබං කියන්නේ දීප්තිමත් කියන එකනේ. එතකොට හැම පැත්තෙම දීප්තිමත් නම් විඥානය දස්සණම් වෙන්න ඕන. අනිදස්සණම් වෙන්න බෑ. නිදස්සණම් වෙන්න ඕන. මොකද හේතුව විඥානය එහෙනම් දකින්න දීප්තිමත් දෙයක් දකින්න පුළුවන්. දීප්තිමත් නම් යමක් ඒක දකින්න පුළුවන් වෙනවා. එතකොට මෙතන විඥානං අනිදස්සනං කියලා තියෙන්නේ දකින්න බෑ. නිදර්ශන වශයෙන් පෙන්වන්න බෑ. එහෙමනම් මේක අනන්තං සබ්බතෝ පහන් වෙනවා. පහන් කියන්නේ හැම පැත්තෙම බහින්න පුළුවන් පොකුණක් වගේ. බලන්න නිවන් දකින්න පුළුවන් මාවතවල් එකක් නෙවෙයි බුදුහාර කොච්චර කියලා දෙනවා. පරිසෝපාදේ දැකීමෙන් නිවන් දකින්න පුළුවන්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් දකින්න පුළුවන්. සප්ත බොජ්ජංග වඩලා නිවන් දකින්න පුළුවන්. සප්ත විසුද්ධිය වඩලා නිවන් දකින්න පුළුවන්. සමත විපස්සනා භාවනා වලින් නිවන් විවිධයට නිවන් දකින්න පුළුවන් මාවතවල එක රාශියක් බුදු සමය උගන්වනවා. ඒ නිසා කාටවත් කියන්න බෑ මේ නිවන් දකින්න නම් අනිවාර්යයෙන්ම සතර සතිපට්ඨාන අනුගමනය කරන්න ඕනේ කියලා. එහෙම එකක් බුද්ධාගම උගන්වන්නේ. බුදුහාඳුරු ගන්නන්නේ මේ පින්නොත්තේ සතර සතිපට්ඨාන පිළිබඳව මේ විදිය අදහසක් තමයි. ඒක නිසා දැන් මෙතන ඒකායනෝ කියන එක මම හිතනවා දැන් අපේ පින්නොතුන්ට හොඳටම පැහැදිලි. මෙතන ඒකායනෝ කියන එකට අටුවාවේ ওই විදිහට අර්ථ තුනක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකායනෝ අයං වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. සත්‍යයන්ගේ පාරිශුද්ධත්වය සඳහා දුක්ඛ දෝමනසානං අත්තංගමාය දුක් දොම්නස් අස්තංගම වීම සඳහා මොකද්ද අස්තංගම වෙනවා කියන්නේ බැහැල යනවා කියන එක. දැන් සූර්යා අස්තංගම වෙනවා කියලා අපි අහලා තියෙන. අන්න ඒ වගේ. දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය ශෝක පරිද්දවානං සමතික්කමාය ශෝකේසා වැළපීම. සමතික්‍රමණය කිරීම සඳහා දුක් ශෝක පරිද්දවානං ඥානස්ස අධිගමාය නුවණ ළඟා කර ගැනීම සඳහා නිබ්බානස්ස සත්‍ය ක්‍රියාය නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා මොකද්ද පින්නතුනි සාක්ෂාත් කරගන්නවා කියන්නේ ස අච්චි කාතබ්බනේ ස කියන්නේ තමන්ගේ අච්චි කියන්නේ ඇසින් කාතබ්බ කළ යුතුයි. තමන් තමන්ගේ ඇසින්ම දැකගත යුතු එකක් නිවන නේද තම තම නැනපම නින්දන ගත යුතු කියලා අපි ධර්මයේ වඳින්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියලා ඒ නිසා සාක්ෂාත් කරගන්නට ඕන මෙන්න මේ සතර සතිපට්ඨාන ඉතින් ඒ නිසා පින්නතුනි මේ සතර සතිපට්ඨානය බුදු සමයේ තියෙන ඉතාම සුවිශේෂී එකක්. නිර්වාණගාමීත්වයට ඉතාම අදාළ එකක්. ඒක නිසා තමයි මේ මග්ග සංයුත්තේ මාර්ගය පෙන්නපු තැනත් බුදුහාඳුර මේ සතර සතිපට්ඨානය උන්වහන්සේ පෙන් දැන උන්වහන්සේට පරිවිත ප්‍රථමාභි සම්බෝධිගේට ඇවිපත් වෙලා නැත්තම් උන්වහන්සේ සම්බුද්ධත්වයේ ලබාගෙන වැඩි කාලයක් ගත වෙන්න ඉස්සෙල්ලා උන්වහන්සේට මේ අදහස ඇති ඇති වෙලා තියෙනවා උන්වහන්සේට හිතුණා මේ නිර්වාණගාමී මාවතට තියෙන ඒකායන මාර්ගය තමයි මෙන්න මේ සතර සතිපට්ඨානය කියලා. ඉතින් ඒ නිසා පින්නතුනි මේ සතිපට්ඨාන භාවනාව විශේෂයෙන් අපි ඉගෙන ගන්නට ඕන. ඒ ගැන අධ්‍යයනය කරන්න ඕන, කියවන්න ඕන, හිතන්න ඕන, ඒ පිළිබඳ නිතර සාකච්ඡා කරන්න ඕන. මොකද සතිය කියන්නේ පින්නතුනි සරණට්ඨේන සතිනේ. සරණට්ඨේන සති සිහි කරන හිඳයි සතිය කියන්නේ. සිහිය ඇති කරගන්න ප්‍රධාන වශයෙන් අනුගමනය කරන්න ඕන ක්‍රම කීපයක් අටුවාවේ පෙන්වා දීලා තියෙනවා. පළවෙනි එක තමයි පින්නොතී සති සම්පජඤ්ඤය. සිහි කල්පනාවෙන් කටයුතු කිරීම. ඒ වගේම මුත්තස්සති පුජ්‍යල පරිවර්ජනතා සිහි කල්පනාවෙන් තොර ඇත්තෝ ආශ්‍රයෙන් අයින් කිරීම. උපට්ඨිත සතිපුජ්‍යල සේවනතා සීකල්පනාව යුතුය ඇත්තෝ නිතර ඇසුරු කිරීම තද දෙමුත්තදා නිතර නිතර සිහි කල්පනාවෙන් කටයුතු කිරීම කියන කරුණු හතර අනුගමනය කරන්න ඕන සිහිය තමන් සතු කරගන්න අන්න එතකොට මේකෙන් පින්නදල දැන් පළවෙනි එක තවත් විස්තර කරනවා පොතේ සති සම්පජඤ්ඤය කියන එක සක්කාය සම්පජඤ්ඤ සප්පාය සම්පජඤ්ඤ ඒ වගේම සාත්තක සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ කියලා හතරක් පෙන්වා දීලා තියෙනවා. ඒ කියන්නේ පින්නතුනි දැන් සප්පාය කියන්නේ මෙතන සුදුසුයි කියන එක. යම්කිසි කෙනෙක් කටයුතු කරනකොට සුදුසු දේ තමයි කරන්න ඕන. නුසුදුසු දේ නොකර ඉන්න ඕන. ඒ වගේම අපි සතර ඉරියව් පවත්වනකොට බොහෝම කල්පනාවෙන් ඕනේව පවත්වන්න. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හොති. සම්මිඤ්ඤිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම්මිඤ්ඤෙය්‍ය ওই විදිහට උගන්වපු කාරණා. ඒ වගේම පින්නතුනි ගෝචර සම්පජඤ්ඤ කියන්නේ අපි ඔය ආහාර පාන ගැනීම, ඒව හිතගෙන ඉඳීම, ඇවිදීම ওই විදිහේ දේවල් වලදීත් අපි බොහොම කල්පනාවෙන් ඕන කරන්නේ. ඒ කියන්නේ අපි කරන දේ පිළිබඳ මන අවබෝධයෙන් ඉන්න ඕන. ඒ වගේම <clears throat> අසම්මෝහ සම්පජඤ්ඤ කියන්නේ අවබෝධයෙන් යුක්තවයි මේ හැම සතර ඉරියව් පැවැත්වීම ආදී හැම එකක්ම කරන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට පින්නොත්නි සිහි කල්පනාව ඇති කරගෙන ඕන අපි සිහිය වඩන්න. සිහිය දියුණු කරන්න සිහිය දියුණු කර ගැනීම සඳහා බුදුහාඳුර මේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා ක්‍රම හතරක් යටතේ අපිට සිහිය දියුණු කරගන්න උදේශනා කරලා තියෙනවා. එයින් පින්නතුනි කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කයි කයානුව බලමින් වාසය කරනුවේ උත්සාහයෙන් යුක්ත වූයේ සිහියෙන් යුක්ත වූයේ ලෝකේ කරුණු දෙකක් දුරු කරයි. මොකද ඒ කරුණු දෙක අවිද්‍යාව සහ දෝමනස්සය. දැන් බලමු අපි කොහොමද මේ කය අනුව බලන්න. බුදුසිය බුදුහාඳුර ගන්නනවා ආනාපාන සතිය. ඒ වගේම ඉරියාපත, ඒ වගේම චතු සම්පජඤ්ඤේ, ධාතු මනසිකාරයේ, පටික්කුල මනසිකාරයේ, නවසීවතිකේ කියලා ওই විදිහට පින්නතුනි කරුණෝ හයකින් මේ කායානුපස්සනාව විස්තර කරලා තියෙනවා. දැන් පළවෙනි එක ගත්තම ආනාපාන සතිය. සිහියෙන් හුස්ම ගැනීම හෙලීම. දිග හුස්මක් ගන්නවා දිග හුස්මක් කෙලනවා කෙටි හුස්මක් ගන්නවා කෙටි හුස්මක් කෙලනවා මම මේ හුස්ම ගන්න එක මගේ මුළු ශරීරයටම දැනෙන බව දැනගනිමින් හුස්ම ගනිමින් හික්මෙනවා මම මේ හුස්ම පිට කරන එක මගේ මුළු ශරීරයටම දැනෙන බව දැනගනිමින් හුස්ම පිට කරමින් හික්මෙනවා මෙන්න මෙතෙන්ට විතරයි පින්නතුණි සතිපට්ඨාන භාවනාවේ කායානුපස්සනාවේදී ආනාපාන සතිය විස්තර කරලා තියෙන්නේ ඒ හැබැයි ඒ වුණාට අපි ගිරිමානන්ද බැලුවොත් ගිරිමානන්ද නම් මීට හුඟක් විස්තරාත්මකව ආනාපාන සතිය තියෙනවා. නමුත් මෙහිදී තාම කෙටියෙන් බුදුහාඳුරෝ කය අනුව බලන නිසාවෙන් හුස්ම ගැනීම හෙලීම කියන එක පිළිබඳ දිග විස්තරයක් ඉදිරිපත් කළා නැහැ. දෙවෙනුවට තියෙන ඉන්ද්‍රිය භාවනාව අපේ මේ පින්නතුනි ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනාය කියන කාරණාව. ඒ කියන්නේ චක්ුණා රූපං දිස්වා නනිමිත්තක් ගායි හෝති නානු බැංජනක් ගායි හෝති අත්වාදි කරන මේතං චක්තු ඉන්ද්‍රියං සංවරං විහෙරන්තං සෝතේන සද්දං සුත්වා නනිමිත්තක් ගායි හෝති නානු බැංජනක් ගායි හෝති අත්වාදි කරන මේතං සෝතින්ද්‍රියං සංවරං විහෙරන්තං ගානේන ගන්ධං ගායිත්වා න නිමිත්තග්ගායි හෝති නානුපඤ්ඤනග්ගායි හෝති යත්වාදි කරන මේතං ගානින්ද්‍රියං සංවරං විහෙරන්තං මේ විදිහට සාමාන්‍ය ඵල ආදී සූත්‍ර රාශියක දීම පින්නතුනි පෙන්වා දීලා තියෙනවා ඇහෙන් රූප දැකලා නිමිති ගන්න එපා හොඳයි කියලා හිතන්න එපා අල්ලන්න යන්න එපා තමා සතු කරගන්න යන්න එපා නේද කනෙන් ශබ්දාලා නාසයෙන් ගඳ සුවඳ දැනගෙන දිවෙන් රස දැනගෙන මේ හැම එකකදීම පින්නතුනි ඒවා ගැන ආසක්ත වෙන්න එපා, ඇලෙන්න එපා, තමා සතු කරගන්න යන්න එපායි කියලායි බුදුහාඳුරු ගන්නන්නේ. උන්වහන්සේගේ ඉගැන්වීම තමයි දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං උතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං දැක්කනම් දැක්ක විතරයි අහුවනම් අහුව විතරයි ස්පර්ශ කළානම් ස්පර්ශ කළා විතරයි ගඳ සුවඳ දැවුනම් ගඳ සුවඳ දැවුන විතරයි මේ විදියට පින්නතර හික්මෙන්නට ඕන ඇස්සත්තේ නමුත් අන්ධය කුමෙන්ද කන් ඇත්තේ නමුත් බීර කුමෙන්ද බල ඇත්තේ නමුත් දුබලේ කුමෙන්ද නුවණැත්තේ නමුත් මෝඩේ කුමෙන්ද හික්මී යුතුය කියලා ධම්මික තේර ගාථාවේදීත් බුදු පියාණන් වහන්සේ අපිට උගන්වලා තියෙනවා. ඉතින් දැන් මේක අපේ පින්නතුන් හැම දෙනක් වගේම මේ ධර්ම ශ්‍රවණය කරන ඇත්තෝ කවුරුත් වගේ මේ කාරණා ටික දන්නවා. නමුත් මෙතන තියෙන ලස්සනම දර්ශනය තමයි පින්නතුනි මෙතන තියෙන ඇත්තටම කාල කලමනාකරණය කියන එකයි. කාලකර්මනාකරණය කියන්නේ දැකීමට ගත කරන වේලාව අඩු වෙන්න අඩු වෙන්න හිත පුරාම පින්නතුනි රාගය හෝ ද්වේෂය ඇති වෙන්නේ මේ දැකපු දේ ගැන ඇති කරගන්න සිතුවිලි ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ ඒකෙන් පින්නතුනි හිතේ ඇති වෙනවා රාගයත් වැඩි වෙනවා එහෙම නැත්නම් ද්වේෂයත් වැඩි වෙනවා නේද? ඒකනේ මොකද හේතුව බුදුහාඳුර උගන්වන්න නකාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්සකාමෝ මේ ලෝකේ ලෝකේ ලස්සන වස්තුන් වල ලස්සන පිළිබඳ ගැටලුවක් නැහැ. හැබැයි මිනිස්සයා ඒ පිළිබඳ ඇති කරගන්නා වූ සංකප්ප රාගය තමයි ගැටලුව. ඉතින් ඒ නිසා පින්නතුනි ලෝකේ අපි හිතමු දැන් ලස්සන ගැහණු ළමයෙක් කියලා කිව්වට කිසි වැරද්දක් නැහැ. ලස්සන කාන්තාවක් කිව්වට කිසි වැරද්දක් නැහැ. ලස්සන පිරිමියෙක් කිව්වට කිසි වැරද්දක් නැහැ. ලස්සන වික්ෂුවක් කිව්වට කිසි වැරද්දක් නැහැ. ලස්සන දරුවෙක් කිව්වට කිසි වැරද්දක් නැහැ. හැබැයි ඒ කියනවත් එක්කම එයා හිතනවා නම් මේ ලස්සන තනත්විය මේ ලස්සන තනත්තා මට ලැබෙනවා නම් හොඳයි මගේ ඇසුරට ලැබෙනවා නම් හොඳයි මෙයාගේ ස්පර්ශය මට ලැබෙනෝ නම් හොඳයි. එහෙම කියලා රාගික හැඟීම් ඇති කරගන්නව නම් අන්නේ සංකප්ප රාගෝ පුරිසස්සකාමෝ ඒ සංකල්ප රාගේ තමයි පින්නතුනි පුරුෂයාගේ කාමයේ සඳහා හේතු වෙන්නේ. ඒක නිසා තමයි අපිට ඉන්ද්‍රිය සංවරය සීලය සඳහා පදනම් වශයෙන් බුදු සමය ඉගැන්වෙන්නේ. ඒ වගේම චතු සම්පජඤ්ඤ භාවනාව දැන් මම අර මුලින් කිව්වා වගේ සක්කාය සම්පජඤ්ඤ, සාත්තක සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, අසම්මෝහ සම්පජඤ්ඤ මේ සතර ඉරියව් ප්‍රවැත්ීමේදී මෙන්න මේ සම්පජඤ්ඤ භාවය නැත්තම් සීකල්පනාවෙන් යුක්තව කිරීමෙන් තමයි පින්නතුනි මේ හතරම දිනු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම පටික්කුල මනසිකාර පටික්කුල මනසිකාර කියන්නේ පින්නතුනි අපේ ශරීරය කෙස්ලොම් නියදත් සම්මස්නාර ඇට ඇට විදුරු ඔග්ගඩු හදවත අක්මා දලමුව ඇලදිව පපුව ආදී වශයෙන් පෙන්වන මේ දෙතිස් මහා දෙතිස් කුණුප කොට්ටාසයකින් පින්නතුනි හැදිලායි කියලා හිතන එක තමයි මෙහිදී පෙන්වුවේ. කේසා කියනකොටම අපේ කෙස්වල තියෙන ස්වરૂපය කෙස්වල අප්‍රසන්න බව ගඳ ගන්න ගතිය නිතර හොදන්න ඕන ගතිය නිතර කුණු වැකෙන ගතිය ඒ වගේම උකුණන් වගේ සතුන්ගෙන් ගහණය වෙන ගතිය මේවා නිසා ඇතිවන්නා වූ ගැටලු පිළිබඳව මතක් වෙලා ගෙත්වල තියෙන අපිරිසුදුභාවය අප්‍රසන්න භාවය ඒ වගේම ඒව දුර්වර්ණ වීම සානලෝම වශයෙන් වගේ වෙනවයි කියලා පොතේ සඳහන් වෙන්නේ අන්න ඒ විදිහට පින්නතුනි කෙස්වල සඳහන් වෙන අප්‍රසන්න භාවයේ හිතමින් කේසේ කෙස්වල තියෙන පිළිකුල් භාවයේ මෙනෙහි කිරීම මෙතන පටික්කුල වංශකාර භාවනාවේ මුල්ම මුල්වින් උගන්වනවා. ඒ වගේම ලෝම දේ නක නිය ඒ වගේම දත් උයි කියපු හැම එකක්ම කුණුපු කොටස් 32 පිළිබඳවම අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අපි දන්නුනේ අර තජපංච කර්මස්ථානයේ උගන්වන්නේ කේසා ලෝමා නකා දන්තා තතෝ චතෝ ජන්තා නකා ලෝමා කේසා කේසා ලෝමා නකා දන්තා තතෝ ඔය විදිහට කේස් ලෝම් නියදත් සම් ඔය විදිහට පින්නතුනි දෙපැත්තට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අරගෙන භාවනා කරන එක තමයි මෙතෙන්දි පෙන්වා දීලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට හිතේ භාවනා අපි කේසා කියනකොටම අර මම මුලින් කිව්ව කෙස්සල ස්වરૂපේ හිතන්න ඕන. ලෝමා කියනකොට මේ ස්වરૂපේ හිතන්න ඕන. නකා කියනකොට නියවල ස්වરૂපේ, දත්වල ස්වરૂපේ හැම එකක් පිළිබඳ ස්වરૂපේ හිතන්න ඕන. හිතමින් එහි තියෙන පිළිකුල මෙනෙහි කිරීමෙන් තමයි පින්නතුනි මේ ධාත්ම පටික්කුල මනසිකාර කියන தත්ත්වය අපිට වැටහෙන්නේ. ඒ වගේම ධාතු මනසිකාර කියන්නේ අපේ ශරීරයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ ප්‍රතරමා භූත රූපයන්ගෙන් හැදිච්ච බව මෙනෙහි කිරීමයි පින්නතුනි. දැන් පඨවි කියන්නේ කක්කලක් වෙන්නේ රළු ගතිය, ආපෝ කියන්නේ ආබන්ධනත්වේ නැත්තම් වැగిරෙන ගතිය. ඒ වගේම තේජෝ කියන්නේ පරිපාකත්තේ නැත්තම් පැසෙන ගතිය තේ වායෝ කියන්නේ විත්තම්බනත්තේ නැත්තම් පිම්බෙන ගතිය මෙන්න මේ ස්වરૂපයෙන් දැන් අපි යන්නවා කේසා ලෝමා නකා දන්තා තචෝ මංසන් නහරෝ අට්ටි අට්ටි මිඤ්ඤා වක්කං හදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං කරීසං කියන දැන්න 19යි පින්නතුනේ ඒ වගේ මත්තලුංගම් කියන මේ මත්තලුන්ගේත් එක්ක ගත්තම 20යි. මේ කොටස් 20ම පටවි ගතියෙන් යුක්තයි කියලායි උගන්වන්නේ. ඉතින් මේ පටවි ගතිය ස්වરૂපේ පටවි தත්ත්වය පිළිබඳව අපි මෙනෙහි කරමින් එහි පින්නතුනි ස්වභාවය තේරුම් ගන්නට ඕන. එතන ඉඳලා තියෙන මේ මුත්තංගාවට තියෙන කොටස් 12 පින්නතුනි ආබන්ධනත්වයෙන් වැగిරෙන ගතියෙන් යුක්තයි. අන්නේ විදිහට එහි ආබන්ධනත්ව ගතිය ස්වરૂපයේ තේරුම් ගන්න ඕන. තේජෝ වායෝ මේවත් ශරීරය තුල තියෙන ශක්්‍යතා. ඉතින් මේවා පින්නතුනි අපි තේරුම් අරගන්න එක තමයි ධාතු මනසිකාර කියලා කියන්නේ. ඒ වගේම නවසීවතික කියලා ඉගැන්නුවේ මිනියක්. දැන් අපි හිතමු කෙනෙක් මරුණාට පස්සේ ඔහුගේ දේහය ගෙනියලා අපි දානවා අමු සොහනට. දැම්මට පස්සේ මොකද වෙන්නේ? උද්දුමාතක ඉදිමෙනෝ විනීලක නිල් වෙනෝ විපුබ්බක පිම් වෙනෝ විකායික කැඩෙනෝ විචිද්දකෝ ආයුධ වලින් වගේ ඒ වයින් මේ මේ පහර දීලා ඒ විදිහේ මේ වෙච්ච ටැන් වලින් කුණු වෙන්න පටන් ගන්නෝ හත විච්චිද්දකේ බුද්ධක් කුණු වෙනෝ ලෝහිතක ලේ පිරෙනෝ පුලවක සතුම් පිරෙනෝ අට්ටක අන්තිමට ඇටසකිල්ල බවටපත් වෙනෝ මේ විදිහට පින්න තුනි නව ආකාරයකට බලනෝ අපි මේ කුණු පංචස්කන්ධයේ ස්වરૂපයේ මිනියක් වශයෙන් ගිහිල්ලා දැම්මට පස්සේ අන්න ඒ නව සීවත්ති කියන ওই විදිහට පින්නතුනි ධම්මෝ මෙතන පෙන්නවා කාරණා හයක් කායානුපස්සනාවේදී විස්තර වශයෙන් දැනගන්න ඕනේ ඒව කාරණා. ඒ වගේම වේදනානුපස්සනා විඳීම අනුව බලනවා කියන්නේ සුඛ වේදනා දුක්ඛ වේදනා දුක්ඛ වසුඛ වේදනා සුඛ සුඛ වේදනා සුඛ දුක්ඛ වේදනා සුඛ දුක්ඛ වසුඛ වේදනා දුක්ඛ සුඛ වේදනා දුක්ඛ දුක්ඛ වේදනා දුක්ඛ දුක්ඛ වසුඛ වේදනා දුක්ඛ වසුඛ සුඛ වේදනා දුක්ඛ වසුඛ දුක්ඛ වේදනා දුක්ඛ වසුඛ අදුක්ඛ වසුඛ වේදනා කියලා වේදනාව පෙන්වා දීලා තියෙනවා මේ අර වේද බහුවේදනීය සූත්‍රයේදීත් වඩුවාට බුදු පියාණන් වහන්සේ විවිධ වේදනාවන් සැප වෙන්නේ කොහොමද දුක් වෙන්නේ කොහොමද උපේක්ෂා සාගත වෙන්නේ කොහොමද ওই විදිහට ඊටාම ලස්සන විස්තරයක් එහිදී ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි බුද්ධ ධර්මයේ උගන්වන මූලික සංකල්පය තමයි පින්නති යංකින්චි වේදිතං සංසබ්බන් දුක්ඛං යම්කිසි විදීමක් වේදේ සියල්ල දුකයි. ඒ කියන්නේ සුඛ වේදනාවත් දුක්ඛ වේදනාවත් අදුක්ඛම සුඛ වේදනාවත් සියල්ලම පින්නතුනි අපි විඳිනවා නම් විඳින තුල තියෙන්නේ දුකක් කියන එකයි පෙන්වා දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ වේදනාවේ ස්වરૂපය දැන් සුඛ වේදනාව කියන එක පින්නොත්නි තితి සුඛ විපරිණාම දුක්ඛ. ඒ වගේ ඒ කියන්නේ හොඳ හොඳ වේදනාව කියන එක නිතර පවතිනෝ නම් අපිට හොඳයි වෙනස් වෙනකොට ඒක දුකයි. මේක දුක්ඛ වේදනාව කියන එක පින්නොත්නි <clears throat> තితి දුක්ඛ විපරිණාම සුඛ. තියෙනකොට දුකයි වෙනස් වෙනකොට සැපයි. නේද? ඒ විදිහට මේ අදුක්කම සුඛ වේදනාව දැනගන්නකොට සැපයි, ඒ වගේ නොදැනගෙන ඉන්නකොට දුකයි. ඉතින් ඒ නිසා පින්නතුනි මේ ස්වરૂපේ ඥාත දුක්ඛ විපරිණාමයෙන් පෙන්නා දීලා තියෙන්නේ හිමයි. ඉතින් ඒ නිසා පින්නතුනි මේ වේදනාව කියන්නේ මොකද්ද කියලා හොඳට තේරුම් ගන්නට ඕන. ඒ වගේම චිත්තානුපස්සනාව කියන්නේ පින්නතුනි සිතානුව බලන හැටි. සිතානුව බලන ක්‍රම 16ක් මේ සතිපට්ඨාන සූත්‍රයේදී බුදුහාඳුර පෙන්නා දීලා තියෙනවා. සරාගං වා සරාග චිත්තං උපජානාය සදෝසං වා සදෝස් චිත්තං උපජානාති සමෝහං වා සමෝහ චිත්තං උපජානාති විතරාගං වා විතරාග චිත්තං උපජානාති විද්දෝසං වා විද්දෝස් චිත්තං උපජානාති විතමෝහං වා විතමෝහ චිත්තං උපජානාති සංකිත්තං වා සංකිත් චිත්තං උපජානාති වික්කිත්තං වා වික්කිත් චිත්තං උපජානාති සෞත්තරං වා සෞත්තර චිත්තං උපජානාති අනුත්තරං වා අනුත්තර චිත්තං උපජානාති මහග්ගතං වා මහග්ගචිත්තං ප්‍රජානාති අමහග්ගතං වා අමහග්ගත චිත්තං ප්‍රජානාති සමාහිතං වා සමාහිත චිත්තං ප්‍රජානාති අසමාහිතං වා අසමාහිත චිත්තං ප්‍රජානාති විමුක්තං වා විමුක්ත චිත්තං ප්‍රජානාති අවිමුක්තං වා අවිමුක්ත චිත්තං ප්‍රජානාති කියලා පින්නතුනි ඔන්න පෙන්නා දීලා තියෙනවා මෙහි සිත දැනගන්න ක්‍රම 16ක් මේකී තාම ලස්සන විවරණයක් පින්නතුනි මේ චිත්තානුපස්සනාව බලන්න ඉතාම හොඳට විස්තර කරනවා බුදුහාර සරාගසිත සදෝසසිත සමෝහසිත විතරාගසිත විත දෝසසිත විත මෝහසිත සංකිට්ඨසිත හැකිලිච් එක වික්කිට්ඨසිත විසිරිච්ඡසිත ඒ වගේම පින්නතනි සවුත්තර සිත, ඊතර වෙච්ච සිත, අනුත්තර සිත, ඊතර නොවුණු සිත, මහාගත සිත, රූපාවචර සිත, අමහාගත සිත, අරූපාවචර සිත සමාහිත සිත එක්තන් උණු සිත අසමාහිත සිත එක්තන් නොඋණු සිත විමුක්ත සිත මිදුණු සිත අවිමුක්ත සිත නොමිදුණු සිත ඔය විදිහට සිද්ධාශය පෙන්වනවා. දැන් මේ මේ තවත් අමාරු නම් මේ ඇත්තන්ට මේක තේරුම් ගන්න අභිධම්මත්ත සංඝහ බැලුවම ඊටාම පැහැදිලිව පේනවා. දැන් සරාග සිත කියන එක පින්නතුනි ලස්සනට විස්තර කරනවා අපිට අභිධම්මත්ත සංගහේ සෝමනස්ස සාගත දික්ටිගත සම්පයුත්ත අසංකාරික සිත් සසංකාරික සිත් සෝමනස්ස සාගත දික්ටිගත විප්පයුත්ත අසංකාරික සිත් සසංකාරික සිත් උපේක්ඛා සාගත දික්ටිගත සම්පයුත්ත අසංකාරික සිත් සසංකාරික සිත් උපේක්ඛා සාගත දික්ටිගත විප්පයුත්ත අසංකාරික සිත් සසංකාරික සිත් කියලා පින්නතුනි මේ සිත් 16 මේ සිත් 8කින් ලෝභ සාගත සිත පෙන්නනවා තවත් මේ අත්තන්ට විස්තර දැනගන්න ඕන නම් මේ සිත් එක එකක් අරගෙන පින්නතුනි බලන්න දැන් සෝමනස්ස සාගතයි කියන්නේ අපි ලෝභයෙන් කරන හැම දෙයක්ම කැමැත්තෙන් කරන්නේ අකමැත්තෙන් ලෝභයෙන් වැඩ කරන්නේ කැමැත්තෙන් කරන්නේ ඒ නිසා ලෝභ සාගත සිත් නිතරම වගේ සෝමනස්ස උපේක්ඛා සාගතයි ඒ වගේම පින්නතුනි ditthිගත සම්පයුත්තයි ditthිගත සම්පයුත්තයි කියන්නේ අපි වැරදි දෘෂ්ටීන් එල්බගෙන ඉන්නේ. දැන් මේ ඇත්ත දන්නවා අපි අපි හිතන් ඉන්නේ මේ තියෙන වස්තු ඔක්කොම අපි සතුව තියෙනවා මේ එකක්වත් අපි දාලා යන්නේ නැහැ අරගෙන යන්නේ අපි ඉතින් කීමට නම් කියනවා තමයි. මේ සියල්ල අරගෙන යනවා කියලා. නමුත් ලැබෙන්න ලැබෙන්න එකතු කරන්න එකතු කරන්න තමයි අපේ ස්වરૂපේන කහපන වස්සේන තිත්ති කාමේ සුවිච්ඡති කහවණු මහවැස්සක් වටුණත් අපි ඇතිය කියලා හිතන්නේ අපිට ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න අපි එකතු කරන්න එකතු කරන්න තමා සතු කරගන්න තමාගේ පින්නතුනි තෘෂ්ණාව දියුණු කරගන්න තමයි බලන්නේ. ඉතින් ඒක තමයි මේ ditthියේ ස්වરૂපය. මේ ditthිය නිසා පින්නතුනි තණ්හාවෙන් අල්ලා ගන්න යාම නිසා මෙන්න මේ දන්නේම නැතුව ලෝභ සාගර සිත් පහළ වෙන ඒවා අසංකාරිකවත් වෙනවා සසංකාරිකවත් වෙනවා අසංකාරික කියන්නේ පින්නතුනි Tamanට නිකම්ම හිතලේ නෝ සමහර වෙලාවට තාත්තලා අම්මලා අපිට කියනෝනේ නේද අර සිටුතුමා කිව්වේ පුතාට අංජනානං khයන් දිස්වා වම්මිකානං ච සංචයං මදුවා ආරච්ච සමහරෝ පඬිතෝ ඝරමාවසේ නේද ඒ තෝ දෙවිය සිටුතුමා පුතාට කිව්වේ අංජනානං කයම් දිස්සා පුතේ බලන්න මේ අඳුන් කියන ඒවා බොහොම පොඩ්ඩයි ගන්න. ඒ පොඩ්ඩක් අරගෙන නළල ගෑවට පස්සේ මේ බොහොම නළලට සනීපයක් දැනනවා. හැබැයි මේ පොඩ පොඩ ගත්තත් අඳුන් උනත් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලි ඉවර වෙනවා. දැන් බලන්න වේ වේපස් නැත්තම් පස් ඇටේ ඇටේ ගනනලා පුංචි පුංචි ප්‍රස් ප්‍රමාණය ප්‍රමාණය ගනනලා මා විශාල තුබසක් හදනවා. දැන් බලන්න මී මැස්ස මී පැණි බින්දුව බින්දුව ගන්න විශාල මී වදයක් හදනවා. ඒ වගේ නුවණති එක්කෙනත් ඉන්නකම් නිතරම එකතු කරගන්න ඕන. එකතු කිරීමෙන් තමයි මිලමුදා තිබීමෙන් තමයි මිනිස්සු අපිට සලකන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි කියලා පෙන්වා දීලා දැන් පැරණි සංස්කෘත සාහිත්‍යයේ තියෙන නේද සිල්වත් අය නුවණැති අය ගුණවත් අය ඒ හැමදෙනාම මොකද වෙන්නේ ධනෙන් වැඩුමහල් අයගේ ගෙදර ළඟ ගිහිල්ලා දොරකොඩ ළඟ එලිපත්ත ළඟ ඉන්නවා කියලා පැරණි සංස්කෘත පඬිවරේ ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මොන සම්පත් තිබුණත් ධන සම්පත් නැත්තම් වැඩක් නැහැ කියලා අන්න ලෝභයෙන් ආවා ආභංකමින් අල්ලා ගන්න අපිට උපදෙස් දෙනවනම් එතකොට ඇති වෙන්නේ සසංකාරික සිතක්. නමුත් Taman හිතලා ඇති කරගන්නව නම් අසංකාරික හිතක්. ඉතින් ඒවා පින්නතුනි ditthිගත සම්පයුත්තයි. දැන් ඒවා ditthිගත විප්‍රයුක්ත වෙන්නේ දැන් මේ ඇත්තන් මගෙන් අහන්න පුළුවන්. ඉතින් ආදරණේ ditthිගත විප්‍රයුක්ත සිත් එහෙනම් හොඳ වෙන්න එපාද? ditthිගත විප්‍රයුක්ත සෝමනස්සාග ditthිගත විප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියලා කියන සිත් දැන් ditthිගත විප්‍රයුක්ත වෙන්නේ පින්නොතුනි දැන් අද හුඟක් වෙලාවට අපේ ධර්මයේ ඉගෙන ගත්ත අය ඉන්නනේ ධර්මයේ ඉගෙන ගත්ත අය කොහොම දන්නෝ මේව කිසි දෙයක් අපි තියාගන්න බෑ ස්ථිර නෑ දාලේ යනෝ අනිත්‍යයි අත්තරින්න වෙනෝ මේ කියන ඒවා අපි ඔක්කොම කියනවත් එක්ක දන්නවත් එක්ක ඔක්කොම හරි නමුත් ඒ වුණාට මේ අත්තරල යන බව කියන අපිත් මොකද වෙන්නේ අපිත් කැමති අපිටත් යමක් ලැබෙනවනේ ඒ පුතජන ගතියේ තියෙන ස්වરૂපේ වැරද්ද නේද? අපි කියන්නේ නෑ ඕ මේ ඔක්කොම අත්තරලා යනවා ඒ හින්දා මට නම් මේ වාහනේ එපා, මට මේ පන්සල එපා, මට මේ දාන එපා, මට මේ අනිකුත් දේවල් පරිස්කාර එපා කියලා මං අත්තරින්නේ නෑ. මට ලැබුණම මං ඒකත් ගන්නවා. නමුත් ඒක තමයි පින්නතුනේ ඥාන ඥාන විප්‍රයුක්ත මේ දික්තිගත විප්‍රයුක්ත කියන්නේ මේ අත්තරින්න දෘෂ්ටිය දන්න දැන දැනත් අපි ගන්නවා. ඉතින් ඒක තමයි ස්වરૂපය. ඉතින් ඒක ඇවිල්ලා පින්නතුනේ පුතජන කමේ වැරද්ද. ඒ නිසා තමයි ලෝභ සාගත සිත්වල ditthිගත විප්‍රයුක්ත සිත හරිම භයානකයි හරිම කල්පනාවෙන් ඕන තේරුම් ගන්න. අපිට ජීවත් වෙන මට්ටමට දැන් ජීවත් වීම සඳහා ආහාර පාන ගත්තට සිවුරු පිළිකර ගත්තට ඒවයි ප්‍රශ්නයක් බුදු සමයේ පෙන්වන්නේ. මොකද මිනිස්සේ ජීවත් වෙන්න එපායි. නමුත් ජීවත් වීමට එහා තමන්ට සරල ප්‍රවත්මන සපත්ත බාරෝ පක්කි සකුණෝ කියන නේ උගන්වන්නේ පියාපත් බර තියෙන කුරුල්ලෙක් වගේ පින්ඩපාත ජීවිතයෙන් ඒ වගේම පාංශුකුල සිවුරෙන් රුක්කමූල වනසකසුණින් ජීවත් වීම තමයි බුදු පියාණන් වහන්සේ අගය කළේ. අන්න ඒබඳු ජීවිතයක් ගත කිරීම බුදු සමයේ කිසිතරක වැරද්දක් වශයෙන් පෙන්වන්නේ එහෙම ඊට එහා ගිහිපු ජීවිතයක් ලෞකික සැපවලින් සංතෘප්ත වෙච්ච තත්ත්වයක් පවත්වාගෙන යනවනම් ඒක පින්නතුනි බුදු සමයට ප්‍රතිවිරුද්ධ එකක්. එතකොට අපිට ditthිගත විප්පයුත්ත සිත් වලින් තමයි අපේ ලෝභය ඇති වෙන්නේ. මොකද අපි ඒවා කිය කිය කරන එකයි. ඒ විදිහට පින්නතුනි මේ එක එකක් සිත අරගෙන විස්තර කරලා බලන්න පුළුවන්. ඒ විස්තර කරනකොට තමයි ඒකේ තියෙන සුවිශේෂත්වය පැහැදිලි වෙන්නේ. එතකොට ওই ලෝභ සාගරසි, ද්වේෂ සාගරසිතුත්ෝමය, දෝමනස් සාගර, පටික සම්පයුත්, අසංකාරික, සසංකාරික කියන සිද්දක තමයි පින්නතුනි මෙතන පෙන්නා දීලා තියෙන දෝෂ සාගත සිත් වශයෙන්. එතකොට <clears throat> දෝෂ සාගත සිත් කියන්නේ ඒවයින් තේරුම පින්නතුනි නිතරම කේන්තියෙන්, වේශයෙන්, වෛරයෙන් කොහොම තමයි ඉන්නේ. ඉතින් එහෙම නැත්නම් තමයි දේශ සාගත සිත් ඇති වෙන්නේ. බුදුහාඳුරන්ගේ ගැන්වීම කොහොමද පින්නතුනි නිතරම අක්කෝ දේන ජිනේ කෝදං අසා දුං සාදුනා දිනේ. යම් කෙනෙක් ක්‍රෝධ කරනෝ නම් ක්‍රෝධ කරන්නාට ක්‍රෝධ නොකිරීමෙන් දිනන යෝ වේ uppatitan kodan ratan bantan wadare යම් කෙනෙක් උපන්නා වූ ක්‍රෝධේ එක සැරේට යටපත් කරනවා නම් ඒ තරත්තා තමයි නියම රියදුරා. අක්කොච්චි මං අවදි මං අජිනි මං අහසිමේ මට බැන්න මට ගැව්වා මාව පෙරදුවා කියලා හිතේ වෛරය ඇති කරගන්නේ නේද? ශාන්තිවාදී දාපසෙක් වූ යෝ මේ හත්තේජ පාදේජ කන්න නාසං චේදේ සුඛිතෝ හෝතු සෝ රාජා නහි කුජ්ජන්ති මාදිසි යම්කිසි රජ කෙනෙක් මගේ අත්පා කන්නාසාදිය කැපුවද ඒ රජුරෝ සුවපත් වේවා මොකද සුවපත් වේවා කියන්නේ නහි කුජ්ජන්ති මාදිසි මං වගේ කෙනෙක් කේන්ති ගන්නක වැරදි අන්න බලන්න මේ විදිහට පින්නතුනි අපිට හිතන්න පුළුවන් නම් දැන් යම්කිසි කෙනෙක් අපේ අතපය කරනාස ආදිය කපනකොට මේ ඇත්තන්ට මේ මෛත්‍රී වඩන්න පුළුවන්ද හොඳට කල්පනා කරලා බලන්න අත් අත්‍ය සමහර වෙලාවට පොඩ්ඩක් ගෑවුනත් සමහර වෙලාවට තුවාල වුණත් මේ වීදුරු කටුවකට කැපුණත් මේ අපේ ඇත්ත කොච්චරනම් වේදනාවෙන් කෑ ගහනවද ඉතින් ඒ වගේම දේශය ඇති කරගන්නවද යම් කිසි කෙනෙක් අපිට ගහන්න ඕනේ බනින්න ඕනේ රවල බැලුවනම් ඇතිනේ අපි කියන එක පිළිගන්න නැතුව රවල බලනවා බැලුව ගමන් එදා ඉඳලා මේ බැලුව එක්කෙනා ගැන කේන්තියෙන්මයි අපි ඉන්නේ අපි වැඩ කරන්නේ ඔහුට විරුද්ධවමයි අන්න ඒකයි ද්වේෂයේ තියෙන භයානකම ඉතින් ඒ නිසා පින්නතුනි මේවා අපි තේරුම් ගන්න ඕනේ. දැන් රාජකාරී කරන ස්ථානවලදී සමහර වෙලාවට නොහොද නෝක්ක දුකම් ඇති වෙන්න පුළුවන්. ඒ කිසි දවසක කේන්ති අරගන්න නරකයි. මොකද අපි දන්නවා කේන්ති ගත්තම ඉස්සෙල්ලම කිලිටි වෙන්නේ අපේ හිතයි. ඒ නිසා අනිත්‍යත්තන්ට ගහන්න බනින්න දේශ කරන්න යෑමට නරකයි කියන්නේ ඒකයි. ඒ නිසා අපි ද්වේෂාගත සිත් අඳුර ගන්න ඕන. මෝහසාගත සිත් පින්නතුනි මෙතන දෙකක් තියෙනවා විචිකිච්ඡා සම්පයුත්තයි උද්ධච්ච සම්පයුත්තයි කියලා. විචිකිච්ඡා කියන්නේ බුද්ධ ධම්ම සංඝ පුබ්බන්ත අපරන්ත සික්ඛාපටිසෞප්පාද කියන මේවා පිළිබඳ ඇති කර ගන්නා වූ පින්නතුනි ඒ සැකය. ඒ වගේම උද්ධච්ච සම්පයුත්ත කියන්නේ නිකන් වික්ෂිප්ත ගතිය. ඒ කියන්නේ සමහරලාට සමහර ඇත්තන්ට කිසිම නිනව්වක් නැහැ. යම් කිසි අරමුණකට හිත ගේන්න බෑ. දැන් භාවනා කරන්න ගියා දහහක් ඥාති මතක් වෙනවා. බණ අහන්න ගියත් සමහර ඇත්තන්ට දහහක් ඥාති මතක් වෙනවා. දැන් දැන් මේ ගෙදර දොර වහලයි ආවේ. ඇවිල්ලයි දැන් මේ ඉදිරි සාලෙන් ඉඳගත්තේ වාඩි වෙන්න. දැන් බණ පටන් ගත්ත ගමන් ආපහු මතක් වෙනවා දොර යවුව දැන් ආයෙ නැගිටලා ගිහිල්ලා බලනවා. ආයෙ ටික වෙලාවකින් මතක් අන්න ඒ වගේ සමහර ඇත්තන්ට වික්ෂිප්ත බවක්. නිතර හිත අරමුණකට ගන්න මම ওই තාම සරල උදාහරණයක් කිව්වේ ඉතින් ඒ වගේ පින්නතුනි ওই වික්ෂිප්ත බව නිසා හිත අරමුණකට ගන්න බැරුව යන ওই මෝඩකම නිසා තමයි ඇති වෙන්නේ කියලා පොතේ උගන්වන්නේ ඒ වගේම පින්නතුනි මේ උද්දච්ච මේ විචිකිච්ඡා සම්පේ ඒ වගේම තීන මිද්දේ තීන මිද්දේ කියන එක මේ අත්ව අහලා තියෙනවා හිතේ සා චෛසික වල කම්මැලිකම මේ කම්මැලිකම නිසාවෙන් ඔන්න භාවනා කරගන්න බැරුව යනවා ඉතින් ওই විදිහට පින්නතුණි දැන් බලන්න සරාගසිත, සදෝසිත, සමෝහසිත, වීතරාගසිත, වීද්දෝසිත, වීතමෝහ සංකීර්තසිත, ඇකිලිච්ඡසිත, අරිත්ත වික්කීර්තසිත. වික්කීර්තසිත කියන්නේ විසිරිච්ඡසිත පින්නතුණි අර මම මුලින් පෙන්නු විදිහට උද්දච්ච ආදී ගති වලින් විසිරිච්ඡසිත. එතකොට මෙතෙන් දැන් සරාගසිත කියන්නේ කාමච්ඡන්දේ, සදෝසිත කියන්නේ ව්‍යාපාදේ, සමෝහසිත කියන්නේ පින්නතුණි විචිකිච්ඡාව සංකීර්ත සිත කියන්නේ තීන මිද්දේ උද්දච්ච කුච්චේ තමයි විචිකිච්ඡ සිත කියන්නේ. ඉතින් එතකොට මේ කියන කරුණු පහයි කියන්නේ ඇත්තටම පින්නතුනි පංච නීවරණ. මේ මේ සිත් පහ අඳුනගත්ත තැනත්තා පංච නීවරණ වලින් නිර්මුක්ත වෙච්ච කෙනෙක්. ඒ තැනත්තා පංච නීවරණ අත්හැරලා. එතකොට බලන්න මේ මේ සිතානුපස්සනාවේ මුල් සිත් පහෙම ওই කාරණාව කියනවා. ඊළඟට සවුත්තර සිත, අනුත්තර සිත, මහාග්ගත සිත, අමහාග්ගත මේ කියන්නේ පින්ද රූපාවචර, රූපාවචර සිත. ඒ වගේම විමුක්ත සිත කියන්නේ පින්නොතනේ මිදීම නිසාවෙන් සෝවාන් ආදී මාර්ගඵලවලට පත්වීම නිසාවෙන් ඇතිවෙන සිත්. ඉතින් මේ විදිහට බලනකොට සම්පූර්ණ චිත්තානුපස්සනාවෙන් ඉදිරිපත් කරන්නේ පින්නොතනේ නිර්වාණ ගාමිත්වයේ සඳහා වූ මාවතක්. ඒ වගේම කන්ද පබ්බය කන්ද පබ්බය කියලත් මෙතන පෙන්වන්නේ මොකද්ද? නීවරණ පබ්බය, පින්නතුනි ආයතන පබ්බය, සච්ච පබ්බය ඒ වගේම <coughs> බොජ්ජංග පබ්බය ওই විදිහට පහක් උගන්ලා තියෙනවා. දැන් මුලින්ම පෙන්වුවේ පින්නතුනි නීවරණ කියන එක ගත්තොත් දැන් මම මුලින් පෙන්නුවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ පිළිබඳ දැනීම තමයි මෙතෙන්දි පෙන්වන්නේ. ඒ වගේම කන්දපබ්බේ කන්දපබ්බේ කියන්නේ පින්නතුනි මේ ස්කන්ධ පහ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය පිළිබඳ දැනීම මේ පංචස්කන්ධය පිළිබඳ දැනීම අපිට ඇති අවශ්‍ය වෙන්නේ ඇයි මෙන්න මේ ආත්මීය දෘෂ්ටි අයින් කරගන්න දැන් අපි මොකද වෙලා තියෙන්නේ මමයේ මාගේ කියලා ආත්මීය වශයෙන් බැඳලා තියෙනවා ඒ ආත්මීය වශයෙන් බැඳෙන්න බැඳෙන්න බැඳෙන්න පින්නතුනි අපිට සසරින් එතර වීමක් නැහැ ඒ නිසා මේ යථා ස්වરૂපයද දැන් අර චුල්ල වේදල්ල සූත්‍රයේ තියෙනනේ විසාක ගිහිල්ලා ධම්ම දින්නාවකින් අහනෝනේ සක්කායෝති සක්කායෝති අයියේ උච්චති කිත්තාවතානුකෝ අයියේ සක්කායෝ උත්තා භගවතාති පංචසුකෝ ආවුසෝ විසාක සක්කායෝ උත්තා භගවතාදි සියති ඉදං රූපෝපාදානස්කන්ධෝ වේදනෝපාදානස්කන්ධෝ සංඤෝපාදානස්කන්ධෝ සංකාරෝපාදානස්කන්ධෝ විඥානෝපාදානස්කන්ධෝ ඉමේ උච්ඡන්ත ආවුසෝ විසාක සක්කායෝ උත්තා භගවතාදි සක්කාය සමුදය සක්කාය සමුදයෝති උච්චති කිත්තාවතානකෝ අයියේ සක්කාය සමුදය උත්තා භගවතාදි ඔබ ගැන හරි ලස්සනයි මේ අත කියවල බලන්න චුල්ල වේදල්ල සූත්‍රේ තාම ලස්සනට ධම්ම දින්නා රාජ් භික්ෂුණිය විසාග කියන තනත්තාට ඊටාම හොඳට විස්තර කරනවා මේ රූපේ වේදනාව සංඥාව සංකාර විඥානය කියන මේ ස්කන්ධ පංචකේ උපාදාන වශයෙන් ගැනීම නිසා සක්කාය දිට්ඨිය කියන தත්ත්වය ඇති කර ගන්නවායි කියන කාරණාව. ඉතින් ඒ ඒ ඇති කර ගන්න හැටි පින්නතුනේ රූපේ ආත්මයේ වශයෙන් බලනෝ ආත්මේ රූපේ වශයෙන් බලනෝ රූපේහි ආත්මේ බලනෝ ආත්මයේහි රූපේ බලනෝ මේ විදිහට ක්‍රම 20කට පින්නතුනි දේශනා කරලා තියෙනවා ඉතින් ඒ නිසා මෙන්න මේ ස්කන්ධ පංචකයේ ස්වરૂපය තේරුම් ගත්ත තැනත්තාට පින්නතුණි මමයේ මාගේ කියලා අල්ලා ගන්න කිසි දෙයක් නැහැ. ඒ වගේම පින්නතුණි සත්‍යපබ්බේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනීම නේද දුක්ඛේ දුක්ඛ කියන්නේ මොකද්ද පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු කියලා උගන්වපු ආකාරයට හැම පැත්තෙම දුක පිළිබඳව දැනගන්න ඕනේ ඒ වගේම තෘෂ්ණාව කියන එක පහතබ්බන්ති මේ වික්කවේ සම්පූර්ණ ප්‍රහාණය කරන්න ඕන. ඒ වගේම දුක්ඛ නිරෝධය කියන එක පින්නතුණි මොකද සච්චිකාතබ්බ හැම පැත්තකින්ම දැනගන්නට ඕන. ඒ වගේම මාර්ගය කියන එක වඩන්නට ඕන. මේ කියපු විදිහට පින්නතුණි චතුරාර්ය සත්‍ය පිළිබඳව අපි තේරුම් ගන්නට ඕන. වගේම ආයතන ආයතන කියන වචනේම තේරුම ආයතින් වට දුක්ඛං කරෝති इति ආයතනං සසර දුක වැඩි කරනුයේ ආයතන නමයි සංසාර දුක වැඩි කරණේවට තමයි ආයතන කියන්නේ චක්කායතන, සෝතායතන, ගාහනායතන, ජීවායතන, කායායතන, මනායතන. වගේ බොජ්ජංග පබ්බේ කියලා ඊළඟ අන්තිම කාරණාව එහිදී පෙන්වා දෙන්න පින්නතුනි සති ධම්ම විචේ විරිය පීති ප්‍රසද්ධි සමාධි උපේක්ඛා කියන මෙන්න මේ සත්ත බොජ්ජංග වැඩිම. එතකොට මෙන්න මේ කියන ක්‍රමයට පින්නතුනි කන්ද පබ්බේ, නීවරණ පබ්බේ, සච්ච පබ්බේ, ආයතන පබ්බේ සහ බොජ්ජංග පබ්බේ කියන මෙන්න මේ කරුණු පහ විස්තර කරමින් ධම්මානුපස්සනාවේදී කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා බලන්න විවේකී වෙන්න බුදුහාමුදුරන්ට හිතුණලු ඒකායන මාර්ගයේ නිර්වාණගාමීත්වයේ සඳහා සතර සතිපට්ඨානයි. ඒ කියන්නේ ඒ තරම් සුවිශේෂ එකක් තමයි පින්නතුනි මේ සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව පිළිබඳ අවබෝධ කර ගැනීම. ඒ නිසා අපේ පින්නතුන් ඉතාම ඕනකමින් උත්සාහ අරගෙන මේ සතර සතිපට්ඨාන පිළිබඳව දේශනා හොඳට අහන්න, ශ්‍රවණය කරන්න, ඒව ගැන ඉගෙන ගන්න, අධ්‍යයනය කරන්න, අපේ හාමුදුරුවන් වහන්සේලා සමග සාකච්ඡා කරන්න, සතර සතිපට්ඨානයේ පිළිබඳ දැනීම වැඩි කරගන්න, ඒක බුදුහාඳුරු උගන්වපු ආකාරයට මේ ඇත්තන්ට අවසාන නිර්වාණගාමී මාවත හෙලිපෙහෙලි කර ගැනීම සඳහා විශාල උදව්වක් වෙයි. ඒ නිසා අද දවසේ බොහෝම ඕනකමින් මේ ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුණා. කරලා එකතු කරගන්නට යෙදුණ සියලුම පින් විශේෂයෙන්ම සංයුත්ත නිකායේ පස්වෙනි පොතේ මග්ග සංයුත්තේ 332 වෙනි පිටුවේ තමයි මේ ගායමේ සූත්‍රය සඳහන් වෙන්නේ. ඉතින් මේ සූත්‍රය නැවතත් මේ අත කියවන්න, මේ ගැන හිතන්න, තවදුරටත් අධ්‍යයනය කරන්න දන්න අපේ පඬිත් ස්වාමින් වහන්සේලාගෙන් අහන්න අහලා තවදුරටත් මේ කරුණ හොඳට ස්ථිර කරගන්න. එතකොට Tamanට ධර්මාබෝධයතා ඉක්මනින් සැලසේ. ඉතින් ඒ සඳහා අපේ පින්නතුන්ට නුවණස පහළ වේවා කියලා මම ආශිර්වාද කරනවා. දායකත්වයේ දරුවෝ පින්නතුන් නමින් මිය පරලෝ යන්නට යෙදුන සියලුම දෙනාට මේ පින් ලැබේවා, අනුමෝදන් වේවා. ඒ ඇත්තෝ සුඛී සෝපත් වේවා හිතනපතන බෝධියකින් අමා මහ නිවනින් සැනසීම උදා කරගනීවා කියලා සාදු කියමු. මිය පරලෝ යන්නට යෙදුන සියලුම දෙනාට වගේම ලෝ සතුන සුරකින්න සියලු දෙවියන්ටද මේ පින් ලැබේවා අනුමෝදන් වේවා. අපේ නෑයෝ සුඛී සෝපත් වේවා ඒත්ෝ ඒ හැමදෙනාටම තුනුරුවන් සරණ නිරෝගී භාවයේ සිළු දෙවියන්ගේ ආශිර්වාදේ සලසා දෙත්වා දෙවියෝද නිවන් දකිත්වා කියලා සාදු කියමු. අවශ්‍ය නැහැ අපි කාටත් සසරින් එතර වීමෙන් ලබන මා මහ නිවන් පිණිසම මේ පින්කම හේතු වේවා වාසනා වේවා කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තං සදා සියලු දෙනාටම තුනුරුවන් සරණයි සංයුක්ත නිකායේ මහා වග්ගයේ මග්ග සූත්‍රයේ ඇසුරෙන් එම උතුම් වූ ධර්මානුශාසනාව පවත්වා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල පඤ්ඤෝදයාරාමයේ ගාල්ල උණවටුන පීලගොඩ පුරාණ චෛත්‍යලංකාර මහා විහාරය යන උභය විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ කතිකාචාර්ය ආචාර්ය පූජනීය මඩිහේ සුගතසිරි ස්වාමි පාදයාණන් වහන්සේ මෙම උතුම් ධර්මානුශාසනාවේ කුසල බලය ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට හේතු වේවා වාසනාව වේවා නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණේ ආශිර්වාදේ සහ සියලු දෙවි රැකවරණ උන්වහන්සේට ලැබේවයි අපි සාදු නාදනම්වා ආශිර්වාද කරමු සාදු සාදු සාදු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ ඔස්සේ දිනපතාම පෙරවරු 8ට රාත්‍රී 8ට ගුවන් ගන්නා මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරි දායකත්වයක් ලබා ගැනීමට ඔබටත් පුළුවන්. අමතන්න අපගේ ආගමික අංශයට දුරකථන අංකය 0112697140 සදහැවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි දේශනා දුන්නේ උදෑසන ධර්මානුශාසනාවට යලිත් ධර්ම ශ්‍රවණය කිරීමේ පුණ්‍ය මහිමයට ඔබට දායක වන්නට පුළුවන් සුදේශීය සේවයෙන් අද රාත්‍රී 8ට අද දේශකයන්න් වහන්සේ කොටියාගල සීවලී ස්වාමීන් වහන්සේ